කතමේ පංච මන්දත්තා මෝහමුත්තා ආරඤ්‍යකෝ හෝති පාපිච්චු ඉච්ඡාපකතු ආරඤ්‍යකෝ හෝති උම්මාදා චිත්තක්කේපා ආරඤ්‍යකෝ හෝති වන්නීතං බුද්ධේහි බුද්ධ ශාවකේහිති අරඤ්‍යකෝ හෝති අපිච්චතං යේව නිස්සාය සන්තුට්ඨින් යේව නිස්සාය සල්ලේඛං යේව නිස්සාය පච්චේකං යේව නිස්සාය ඉද මට්ඨිතං යේව නිස්සාය ආරඤ්‍යකෝ හෝති ඉමේකෝ භික්ඛවේ පංච ආරඤ්‍යකාති සනරාමර ලෝකස්වාමී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී විතරාගී අසීමිත සම්බුදු ගුණයට සද්ධර්ම රත්නයේ අනන්ත සීමිත ගුණයට මහා සංඝ රත්නයේ අනන්ත සීමිත ගුණයට নমස්කාර වෙත්වායි සාදු කියමු මේ උතුම් සද්ධර්ම දේශනාව මේ මොහොතේ පැවැත්වීමට ආශිර්වාදාත්මක අනුශාසනාව එකතු කරන්නට යෙදෙන බෞද්ධයා මාධ්‍යජාලයේ අනුශාසක දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පින්යති මහා සංඝරත්නයන් අවසරයි උන්වහන්සේලාගේ ආශිර්වාදයේ ශක්තිය මත බෞද්ධයා ගුවන් විදුලියේ පින්වත් කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තිය මත අද දායකත්වයේ දරන මේ පින්නතුන්ලගේ දායකත්වයන් මත මා විසින් මේ ධර්මයේ දේශනා කිරීමෙන් ලෞතුරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය දේශනා කිරීමෙන් මේ පින්නතුන් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඔබ අපි හැමදෙනාම සලසගන්න පින් කුසල්වල අනන්ත ආනුභව සම්පත්තියෙන් උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ අපි හැම දිනාටම ධර්මඥාන සම්පත්තියම සැලසෙත්වායි සාදු කියන්ට වාසනාවන්ත ඥාතිවර පින්තුනි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ අසහාය ශාස්ත්‍රවරයන් වහන්සේ උන්වහන්සේ තම ශාස්ත්‍රූත්වය තම ශිෂ්‍ය පිරිසට ශ්‍රාවක පිරිසට එකතු කළේ නිරන්තරවම පියෙක් මවක්සේ ආචාර්යවරයෙකුසේ මිත්‍රශීලීවද කරුණා මෛත්‍රී පෙරදැරිවද සියලු චරිතවල උතුම් ස්වභාවයන් එකතු කරගත් සම්පින්ඩනයක් හැටියටයි ලෝක සත්වයා කෙරෙහි අසීමිත මහා දයා අනුකම්පා පෙරදැරි සිටින්නේ මේ උතුම් සද්ධර්මයේ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ කොයි යම් වූ මොහොතකවත් තම ශ්‍රාවක පිරිස අසරණ වෙන තැනක් තම දරුවන් අසරණ නොකරන මව්පියන්සේ කිසි විටකවත් ඉඩක් ලැබුවේ නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ හැම විටම සම්මා සම්බුදුවරයන් වහන්සේගේ ස්වභාවය අපට මතු කළා. අපට එකතු කළා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය තුල ඇති එක්තරා තවත් පලිබෝධයක් පිළිබඳව දේශනා කළා. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නතුනි විශේෂයෙන්ම අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිරන්තරයෙන් අවබෝධ කරගන්න පහසුම මාර්ගය ත්‍රිපිටකය තුල එසේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ චතුත්ථ පඤ්ඤාසකයේහි ආරඤ්‍යක වග්ගය නමින් සූත්‍රයක් වෙන ආරඤ්‍යක සූත්‍රය කියලා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ පින්නතුනි විශේෂයෙන්ම පස් දිනක් පිළිබඳව කෙසේද ආරණ්‍ය වාසී වෙන එහෙම නැත්නම් වනවාසී බවට පත්වෙන පස් දිනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේ බාල බැවින් මුඩ බැවින් ආරණ්‍යක වෙනවා. එහෙම නැත්නම් සුවපත් යහපත් හිතක් නැති පාපය අකුසලය පින කුසලය හරිහැටි අවබෝධ නොකරගත් මනසින් බාල වූ සිතින් බාල වූ කල්පනාවෙන් බාල වූ පිරිස් ආරණ්‍ය වාසී වෙනවා වනවාසී වෙනවා ඒ ස්වභාවය නිසාම ඒ ස්වභාවය නිසාම ඒ ස්වභාවයේ මුල් කොටගෙන ඒ බව අවබෝධ කරගන්නට බැරි බවින් හොඳ නරක දෙක පින් කුසල් ස්වභාවය අවබෝධ කරගන්නට අපහසු ස්වභාවයෙන් ඒ අය එහෙම සමාජය තුල ජීවත් වෙන්නට බැරි හින්දාම සමාජයෙන් පිළිගැනීමක් සැලකිල්ලක් දායාදයක් ලැබීමක් කිසිවක් නැතිව ඒ නිසාම වනවාසී වෙනවා. ඒ වගේම පාපී වූ අය ලාමක කැමැති එහෙම නැත්නම් බාල බොහොම පහත් ආශාවන් කැමැති ස්වභාවයන් ඇති එවැනි ස්වභාවයන් මර්ධනය කරගන්නට පාලනය කරගන්නට නොහැකි බවින් ලාමක සිතුවිලි බොහොම බාල ආශා සහගත නැත්නම් තණ්හාවේ ස්වභාවය තුල බොහොම ලාමක බොහොම බාල මේ ලෝකේ ගත කරන ජීවිත ගත්තාම අපි දකිනවානේ බොහොම බොළඳයි බොහොම ලාමකයි හිත පාලනය කරගන්න බෑ. අපි වෙලාවකට කියනවා ඔයා ඔච්චර බොළඳද? ඇයි ඔයා ඔච්චරම ලාමක විදිහට හිතන්නේ? හිත ශක්තිමත් කරගන්න කියලා අපි කියනවා. අන්න ඒ වගේ බොහොම දුර්වල ලාමක පිරිස ඉන්නවා. ඒ ආශාව මත, ඒ කැමැත්ත මත හිත පාලනය කරගත නොහැකි ස්වභාවයේ දුර්වල වූ අය. ආන්න එවැනි ස්වභාවයයිට සමාජය තුළ මිනිස්සු අතර වාසය කිරීම දුෂ්කර වෙනවා. අප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. ඒ ලාමක බව සමාජයට වරොත්තු දෙන්නේ නැති නිසාම ඒ අය වනවාසී වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. උන්මාදේ හේතු කොටගෙනත් විශේෂයෙන්ම චිත්තක්ෂේපය හේතු කොටගෙන සිතේ ඇතිවෙන බිඳීම සිතේ ඇතිවෙන වික්ෂිප්ත ස්වභාවය සිතේ ඇතිවෙන අවුල් සහගත ස්වභාවය අපි කියනවා මනස විකෘති වෙලා ව්‍යාකූල වෙලා අපි වෙලාවකට කියනවා පිස්සුවෙන් කියලා. අනේ වගේ උන්මාදයේ හේතු කොටගෙන ඒ උන්මාද ස්වභාවයෙන් සමාජ ජීවත් වෙන්න බෑ. සමාජය තුළ ජීවත් වෙනවා නම් සිහිය තියෙන්නට මූණ. ඒසා ඒ සිහිය අඩු කරගෙන සිහිය දුර්වල කරගෙන සිහියේ ශක්තිමත් භාවය බිඳගෙන සමාජය තුළ ජීවත් වෙන්න බැරි නිසා තව පිරිසක් ආරණ්‍ය වාසී වෙනවා වනවාසී වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ කියන්නේ පස් දෙනාම පැවිදි වෙච්ච අය ගැනමද? පැවිදි වෙච්ච අයම නෙවෙයි. සමහර විට ගිහි ස්වභාවයෙන්ුත් ඒ අය ආරණ්‍ය වාසී වනවාසී වෙනවා. එසේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ පුද්ගලයෝ පිළිබඳව විශේෂයෙන්ම පැවිදි ස්වභාවයටපත් වුණු පිරිසත් ගිහි ස්වභාවයෙන් ඉන්න පිරිසත් මේ දෙපිරිසම පිළිබඳව සමාජයට අවබෝධයක් ඇති කර ගැනීම සඳහා පින්නතුනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් නැත්නම් බුදු සව්වන් බුද්ධ ශ්‍රාවකයන් විසින් ප්‍රශංසාවට පත් කරන ලද ප්‍රශංසාවට පත් වෙන පිරිස විශේෂයෙන්ම මේ හිතේ ඇති ආශාවන් නැත්නම් අපි කියන කෙලස් කියලා මේ කෙලෙස් දුරු කර ගැනීම කෙලෙස් සිඳවිද දැනීම අරමුණු කරගෙන උත්තම විවේකය උත්තම විවේකය එහෙම නැත්නම් කල්යාණ ප්‍රතිපදාව මුල් කොටගෙන විශේෂයෙන්ම දූතාංගයක් හැටියට දූතාංගයක් සමාදන් වීමක් හැටියට විශේෂයෙන්ම මේ ආරණ්‍ය වෙන වනවාසී වෙන පිරිස අතර තවත් කෙනෙක් වනවාසී වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මෙසේ මේ ආරණ්‍යක වෙන පිරිස අතරේ මේ ආරණ්‍යක වෙන පස් දෙනා අතරේ විශේෂ වෙන්නේ කවුද මේ පස් වැදෑරුම් ආරණ්‍යකයන් අතරින් යම් කෙනෙක් අල්පිච්ඡතාව නිසාම ඒ ඇතිවෙන සන්තුෂ්ටිය නිසාම ඒ කියන්නේ අල්පේච්ඡ බව නිසා මොකද්ද අල්පේච්ඡ බව කියන්නේ කැමති දේවල් අඩුවීම ආශාවන් අඩුවීම නිසාම කැමති ස්වභාවයන් දුර්වල කරගෙන හිත ශක්තිමත් කරගත්ත ස්වභාවය නිසාම හිත හදාගෙන මට මේවා මේවා මෙන්න මේවා මේවා ඕන කියන ස්වභාවයන්ගෙන් වෙන් වෙලා ඒ උවමනාවන් බොහෝසේ අඩු කරගත්ත බව තුළ ඒ නිසා ලබනව සතුටක් ඒ නිසා සැනසීමකටපත් වෙනවා. මෙසේ කෙලෙස් බිඳින්න, කෙලෙස් නැති කරන්න, කල්යාණ ප්‍රතිපදාව මුල් කරගත්ත කෙනෙක් ආරණ්‍ය වාසී වෙනවද? එයා තමයි මේ පිරිස අතරේ ශ්‍රේෂ්ඨම කෙනා බවට පත් වෙන්නේ. එයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපමාවක්. යම්සේ දෙනකගෙන් කිරි අරගන්නවද කිරි දොවා ගන්නවද ඒ කිරි මිදෙනවා මුදවනවා අපි ඒ ලබාගත් කිරි මුදවනවා ඒ මුදවන කිරි වෙඬරු බවට පත් වෙනවා පත් කරනවා ඒ වගේම වෙඬරු වලින් ගිතෙල් බවට පත් වෙනවා පත් කරනවා යම්සේ මේ දෙලගෙන් දොවා ගන්න කිරි කිරි බවටද මිදුණු බවටපත් වීමද වෙඬරු බවටපත් වීමද විතෙල් බවටපත් වීමද මේ පත්වීම සහ ලබා ගැනීම ස්වභාවයන් අතර ඒ ගිතෙල් පහනකට දාලා දල්වනකොට තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙනම් දෙනගෙන් දොවා ගන්න වෙලාවේ වටිනාකමට වඩා මේ දවාගත් කිරිටිකේ අවසාන ප්‍රතිඵලය ගිතෙල් පහනක් දැල්වීම තුළ තමයි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. එහෙනම් මේ ලෝකේ ලාමක මේ ලෝකේ බාල ග්‍රාම්‍ය වූ ඒ සාමාන්‍ය ස්වභාවයන්ගෙන් ඒ කියන්නේ කෙලෙස් වලට ඇලුණු ගැලුණු තවරුණු ස්වභාවයන්ගෙන් මේ ලෝකේ භුක්ති විඳින ස්වභාවයන් රස විඳින ස්වභාවයන් අතර භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා වනවාසී වෙන ස්වභාවයට අර්ථයක් දෙනගින් කිරි දෙව්වට ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ ප්‍රතිඵල මේ කුසල් මාර්ගයේ මේ උතුම් නිර්වාණ මාර්ගයේ තුල අපි කියමු නිර්වාණ මාර්ගයේ පසකින් තියමු එහෙම පසකින් කියලා කල්පනා කළොත් හිතුවොත් දෙනගෙන් කිරි දෙවීම, ඒ කිරි මිදීම, ඒවා වෙඬරු බවටපත් වීම, ඒ වගේ මේවා ගිතෙල් බවටපත් වෙලා පහනක් දැල්වීම. පහන දැල්වීම කියන තැනට එනකොට ආලෝකය ලැබෙනවා. නේ? ආලෝකය ලැබෙනවා. පිරිසිදු බව ඇති වෙනවා. පිනතුනි අපි ගිතෙල් පහනක් නිකන් දල්වන්නේ නැහැ. අපි පූජාමය උපහාරාත්මක වන්දනීය ස්වභාවයකින් තමයි මේ පහන දල්වන්නේ. එහෙනම් නිකන් පහන් දැල්ලුවට වැඩගත් වෙන්නේ නැහැ. මේ පහන ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ ගිතෙල් පහනක් බවට පත් කරලා පූජාවක් සිද්ධ කිරීම තුළනේ පහනෙන් ආලෝකය ලබා ගැනීම තුළ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියක ආලෝකය ඇති කිරීම, ධර්මය සජ්ජායනා කරන තැන කාලෝකය ඇති කිරීම, භාවනා කරන තැනක බවුන් වැඩන යෝගාවචරයෙන් වැඩ ඉන්න තැනක ආලෝකය ඇති කිරීම, සංඝයා වහන්සේලා වැඩ ඉන්න කුටියක ආරාමයේ කාලෝකය ඇති කිරීම, එවගේ සිල්වතුන් ගුණවතුන්ට ආලෝකය දීම, නැනසපාදනයට ආලෝකය දීම අපිට එහෙම සාමාන්‍ය මට්ටමින් හිතන්න පුළුවන්. අඳුර තියෙන තැනකට එළියදීම ඒ වගේ මේ දෙනගෙන් දවාගත්ත කිරිවල ශ්‍රේෂ්ඨත්වයටපත් වීම දක්වා භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ පහන ගිතෙල් පහනේ දැල්වීම ගිතෙල් පහනක් දැල්වීම ඊටත් වඩා එහි තියෙන අර්ථය තමා ආලෝකය එහෙනම් යම් මනසකට එළියක් ලැබෙනවා නම් යම් මනසකට ආලෝකයක් ලැබෙනවා නම් එය තමයි භාග්‍යවතුන් වහන්සේ නියම ආරණ්‍යගත වීම බවට පෙන්වන්නේ. නැත්තම් දේශනා කරන්නේ. පිනතුනි මේ පස් දෙනා පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට අද අපේ රටේ ලෝකයේ දසාත දකින්න අහන්න ලැබෙනවා විවිධ පුද්ගලයෝ වනවාසී වෙනවා ආරණ්‍ය වාසී වෙනවා. ආරණ්‍ය වාසීව වන වාසීව කටයුතු කරනවා. අපි ආරණ්‍යක වනවාසී ජීවිත ගත කරන උතුම් මහා සංඝ පරපුරට নমස්කාර කරනවා. අපි වන්දනා කරනවා. නමුත් උන්වහන්සේලාගේ ඒ උතුම් සිල්වත් ගුණවත් විදර්ශනා වඩමින් ගත කරන නිර්වාණය අරමුණු කරගත් සිතින් ගත කරන ජීවිතවලට පවා තරජනයක් හිරිහැරයක් කැලලක් වෙමින් කටයුතු කරන විශාල පිරිසක් මේ ශාසනයේද මේ පරිසරයේ එකතු වෙලා ඉන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මෙන්න මේ මේ කියන විවිධ මානසික මට්ටම් වලින් විවිධ ස්වභාවයන්ගෙන් ඒ නිසා වනවාසී වෙච්ච පිරිස ඒ නිසා ආරණ්‍යක වෙච්ච පිරිසත් අර උතුම් අරමුණ වෙනුවෙන් උතුම් බලාපොරොත්තුවක් හිතේ ඇති කරගෙන අදිෂ්ඨානයක් පෙරදැරි කරගෙන ආරණ්‍යගත වෙච්ච පිරිස මේ ඔක්කොම එකට සමාන කරලා ලෝකයේ සමාජයේ දකින්නට උත්සුක වෙනවා උත්සාහවන්ත වෙනවා එනිසා මේ පස් දෙනාම එකම උත්තමාංගයෙන් සලකන්න පුළුවන්ද? බැහැ. මේ පස් දෙනාම සැබෑ ආරණ්‍යකයෝද? සැබෑ ආරණ්‍ය වාසිකයෝද? නෑ. ඒ ආරණ්‍යගත වෙලා තියෙන්නේ අර භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුණු විවිධ දුර්වලතා හේතු නිසා. එහෙම නැතිව මේ උත්තම අරමුණ සඵල කර ගැනීම අදහසින් නෙවෙයි. එහෙම ආරණ්‍ය වාසයේ වුණාම එහෙම ආරණ්‍යගත වනවාසයේ වුණාම එයාගේ සංකල්පය ඒගොල්ලෝගේ කල්පනාව එයාගේ වීර්ගය වීරිය ඇත්තේ ජීවත් වීමට පමණයි කොහොම හරි ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්නවා සුදුසු ක්‍රමයක් හදාගන්නවා මොකටද අර උතුම් අරමුණ වෙනුවෙන් කෙලෙස් දුරු කිරීම වෙනුවෙන් මේ හිතේ තියෙන තණ්හාව සිඳලා බිඳලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ගමන් කරන පිරිසට උතුම් මහා සංඝ පිරිසට ලැබෙන ලැබීම් මේ අයට ලැබෙන්නේ නැහැ. දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් යක්ෂයෙක් භූතයෙක් ප්‍රේතයෙක්වත් මේ අයට උපකාර කරයිද? නැහැ. තිරිසන් සතෙක්වත් මෙයගේ ස්වභාවයට අවනත වෙයිද? නැහැ. සාමාන්‍ය මිනිස්සු අතරට ගියොත් අර පිරිස අතරේ ඒ සංඝ පිරිස අතරේ ආන්න යම් ලැබීමක් තියෙනවා. ඒ නිසා ඒ වෙස් බලාගත්තු ස්වභාවයෙන් අර සංඝ පිරිස අතරේ වඩිනවා. තනි වුණු වහාම ඒ බව හසු වෙනවද නැද්ද? අඥානවන්තයා කට වහගෙන ඉන්නකම් එයා ඥානවන්තේ. ඒ අඥානවන්තයා කට ඇරපු ගමන් එයා අඥානවන්තයෙක් කියලා හසු වෙනවා. ඥානවන්තයන්, ගුණවන්තයන්, සිල්වන්තයන් අතර ඉන්නකම් හොඳයි. ඒ අයගෙන් මිදිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ අයගෙන් බෙන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයා තනිව සිතා කටයුතු කරන්නට වෙනවා. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා. ඒ හැම මොහොතකම අර උතුම් මග වඩින මේ තණ්හාවෙන් මිදෙන මග ආශාවෙන් මිදෙන මග වීර්ය කරන සිත দমনය කරන පාලනය කරන පුරුදු පුහුණු කරන කේස් ඕගෙන් මිදෙන්නට වීර්ය කරන යෝගාවචරයෙන් උතුමන් වහන්සේලාගෙන් වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. මතු වෙන්න පටන් ගන්නවා. අද සමාජයේ එහෙම පුද්ගලයෝ බිහි වෙලා නැද්ද? හිස මුඩු කරලා ආරණ්‍ය වාසී වනවාසී උතුමන් වහන්සේලා පෙරවන චීවර පෙරවල එවැනි සංසුන් ගමනින් පාත්‍රය දරගෙන පිණුසිගා වඩින්නෝ තල්පත් ඉහලන්නෝ දෙපා පාවහන් නොපලඳින්නෝ ගමන් මලු නොදරන්නෝ අපට පෙනෙන්නට නැද්ද පෙනෙන්නට සිටිනවා ඥාතිවර පින්නතුනි අපි කෙසේනම් මේ අය හඳුනගන්නද කෙසේනම් හඳුනා ගන්නද ප්‍රතිරූපයෙන් හඳුනා ගන්නට බෑ පිට ස්වභාවයෙන් පරිසරයෙන් සිවුරෙන් හිස මුඩු කළ පමණින් සංසුන් ගමනින් අපිට තීරණය කරන්නට බෑ මේනම් සිහි විකල් වූ අයෙක් මේනම් පරාජිත වූ අයෙක් මේනම් ලාමක ගති ඇති සිත් ඇති කෙනෙක් සිත පෙනෙනවද සිවුරෙන් චීවරයෙන් සිත පෙනෙනවද හිස මුඩු කළ ස්වභාවයෙන් සිත පෙනෙනවද මුහුණෙන් මුහුණෙන් මිනිසාගේ සිත දුටුපමණින්ම අවබෝධ කරගන්නට හැකිනම් මේ ලෝකෙ කෙතරම් සොඳුරු වේවිද මේ ලෝකෙ මිනිසුන් කෙතරම් දුක් කරදර පීඩායෙන් මිදේවිදනේ නමුත් එහෙම වෙන්නේ නැහැ අපට එවිට තියෙන එකම ඥානවන්ත ක්‍රියාව මේ නම් වඩින්නේ ආර්ය ශ්‍රාවක මහා පරපුරේ නේද? අස්ථාරි පුද්ගල මහා සංඝ රත්නයයි කියලා අපේ අතීතයේ සිට මේ දක්වා සියලු මහා සංඝ පිරිස සිහියට නගාගෙන දොහොත් මුදුන් දී নমස්කාර කරන එකත් උන්වහන්සේලාට අවශ්‍ය කරන උපස්ථාන පුද පූජාදී ඒ උතුම් මහා සංඝ පිරිස තුනුරුවන්ගේ ಗುಣ සිහි කරගෙන සංඝ ಗುಣ සිහි කරගෙන සිද්ධ කරන එක පමණයි. නමුත් මේ පිරිසගේ ස්වභාවයන් මතුවෙන තැනක් තිබෙනව කොතනද? ඒ අය ක්‍රියාත්මක වෙනකොට කටයුතු කරනකොට දන් වළඳනකොට අනුශාසනා කරනකොට අදහස් දක්වනකොට ඒ වික්ෂිප්ත ස්වභාවය පෙළගැසුනේ නැති ස්වභාවය අවුල් සහගත ස්වභාවය මතුවෙන්න පටන් ගන්නවාද නැද්ද? පටන් ගන්නවා. ඒ අය දේශනාව කරන්න පටන් ගන්නකොට ඒ අය බණ කියන්නට පටන් ගන්නකොට බුද්ධ භාෂිතේ මේ මේයි කියා සජ්ජායනා කරනකොට වචනයක ඇති අකුරු වලින් පවා වෙනස් වීම වල ස්වභාවය අපිට දැනෙන්නට පටන් ගන්නවා. පින්ඇති ඥාතිවරුනේ අද එවන්නන් මේ රට පුරා විසිරී පැතිරී සිටිනව නොවේද? අවේලාවෙහි පිඬුසිඟා යනකොට පිඬුසිඟා යාමේ ස්වභාවය යම්සේ අපිට පේනකොට අපි තීරණය කරනවා මේනම් ආහාර නෙවෙයි පිඬු මේ සිඟා යන්නේ. ආහාර නෙවෙයි පිඬු පිනිස නෙවෙයි මේ යන්නේ. විශාල මල්ලක් කරේ දරාගෙන අතේද තවත් මහා මල්ලක් දරාගෙන පාත්‍රයද අතින්ගෙන කඩෙන් කඩේට සිඟා යති රෙදි පිලි තිබෙන සලු පිලි තිබෙන වෙළඳ සැලකෙන් පිඬු ලැබෙන්නේ නැත ලැබෙන්නේ යම් විටක මුදල් ඔවුන් රැගෙන විත් තිබුණුත් අහරක් පිළිගන්නන්නට හැකියි කෙසේ හෝ ගෙන්ගෙත පිඬුසිඟා යන අපේ පිඬුසිඟා යාමේ සංස්කෘතිය භික්ෂු වත පිළිවෙත එන්නට එන්නට නගරබද සලුපිලි මාලිගද විවිධ වෙළඳ සැල්ද පසු කර යමින් ඒවායින් පිඬුසිඟන්නට යන ස්වභාවය විතක උන්වහන්සේ පිඬුසිඟායනට ආරම්භ කළ ස්වභාවය ආරම්භ කළ තැන යම්සේද වෙළඳසැල් හමු වෙන්නට පුළුවනි. ඒ වෙළඳසැල් ඉදිරියේද පිළිවෙලින් පිඬුසිඟායම සුදුසුයි. නමුත් කරේද අතේද මහා මලු එල්ලාගෙන හිඳීම තුළ පිඬුනම් සොයන්නේ නැති බව පැහැදිලි. ඒ නිසාවෙන් පින්නතුනි අපි දුටු ගමන් හිතනවා බෞද්ධයා හෝ අබෞද්ධයා තීරණය කරනවා මේනම් අල්පේච්ඡ බවකින් බොහෝ දේවල් වලට කැමැති බව දුරු කළ බවකින් නෙවෙයි මේ ගමන් කරන්නේ මහා මල්ලු එල්ලගෙන විශාල මලු කරදරාගෙන මේනම් යන්නේ වඩින්නේ පිඬු සිඟා නොවේ එනිසා ඔබට දුටුවහා ඒවා අවබෝධ කරගන්නට පුළුවන් දේශනා කරන ධම වුණත් බලන්න දේශනා කරන බුදුබණ වුණත් බලන්න අපට හරි පැහැදිලි අපි දන්න කාලයක් තිස්සේ දන්න බොහොම ගම්බීර වූ මේ පෙළ දහම මේ පිටකයේ ත්‍රිපිටකයෙන් එන සහ යතිවරයන් වහන්සලා විග්‍රහ කරලා විශේෂයෙන්ම උන්වහන්සලා මහ පුදුම කරුණාවකින් දේශනා කරලා දිගහැරලා දුන්න මේ දහම් කරුණු විවිධ පිරිස් කලින් කලට මතුවලා විවිධ පුද්ගල චරිත විවිධාකාරයෙන් දේශනා කරගෙන යනවා. සිහි මුලා වූ බවක් අපට පෙනෙන්නේ නැද්ද? මන්ද මානසික වූ බවක් අපට පෙනෙන්නේ නැද්ද? ඒ විවිධ වූ දේශනාවන් කරන පුද්ගලයෝ පින්නතුනි බාල මෝඩ එහෙම නැත්නම් අඥානවන්ත කමින් සසුනට එකතු වූ එහෙම නැත්නම් ගිහි වේසේ යම්සේද පැවිදි වේසේ යම්සේද දෙකෙන්ම එකට එකතු කරගත් තාපස වේශයන් පවා මවාගෙන අද වෙනකොට ගිහි වත දරාගෙන අරිහත් භාවයටපත් වුණා යයි මතයෙන් උපාසිකාවෝද වෙසෙනවා රහත් භාවයටපත් වූ අයෙක් ගිහි වෙසෙන් ජීවත් වෙනවාද? රහත් වෙච්ච අයෙක් ගිහි වස්ත්‍රය තුල ගිහි වෙසෙය තුල දවසක් පමණයි කාලය ගත කරන්නේ. නමුත් මම දැනගෙනත් දැන් සති ගණනාවක් එක්තරා චිත්‍රයක්ම වාගත්ත අරිහත් ස්වභාවයටපත් වූ කාන්තාවක් තාම ජීවත් වෙනවා. හැබැයි ගිහි වස්ත්‍රයෙන් කෙසේ වේවා මෙවැනි අඥානවන්ත පිරිස් අඥානවන්ත පිරිස් ත්‍රිපිටකය පවා බොරුය තථාගතයන් වහන්සේගේ මේ ගම්බීර වූ සද්ධර්මයේ මේ ග්‍රන්ථාරූඪ වී තිබෙන දේශනාව සහ මුලින්ම බොරුවක් කියමින් අඥානවන්ත ප්‍රකාශ කරන පිරිස් ආරණ්‍යක පසුබිමක වාසය කරනවා වනවාසීව සිටිනවායයි සමාජයට හඟවනකොට අපට ඒවා පැහැදිලි වෙනවා. පාපී වූ ලාමක ලාමක කැමති ස්වභාවයන් ති බොහොම බාල බොළඳ හැඟීම් වලට කැමැත්තක් ඇති ඇත්තෝ මෙසේ වනවාසී වෙලා මේ ධර්ම පිළිබඳව කියා දෙන්නට වීරිය කරනවා. ඒ කියා දෙන්නට වීර්ය කරන අවස්ථාවන් වලදීම අපිට පැහැදිලි වෙනවා. මේ මොන තරම්නම් ලාමක කතාද? මේ මොන තරම්නම් පහත් කතා එකද? පින්වත්නි ඥාතිවරුනි. ඒ බුද්ධ මාතාව තථාගතයන් වහන්සේව මෙලොවට බිහි කළ උත්තමාවිය ඇය සිටින ස්ත්‍රී ස්වභාවයෙන් වෙන්ව පුරුෂ ස්වභාවයකටපත් උනායයි මන්ද මානසික ලාමක ප්‍රකාශයන් සිද්ධ කිරීම කෙතරම්නම් විකෘති සහගතද මහා මායා දේවිය දවස් 7කින් පිරිමියෙක් වුණාලු සම්පූර්ණයෙන් පින් ඇති මදිනාතිවරුනි සමහර ප්‍රකාශනම් අපට දරා ගන්නට පුළුවනි. එහෙත් තථාගතයන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිත කතාව ඒ උතුම් පිරිසගේ මහා වටිනා චරිත ස්වභාවයන් මෙලෙස අමු අමුවේ ඝාතනය වෙනකොට මේ අය වනවාසී වුණේ සිහිවිකලෙන්ම බව හොඳට පැහැදිලියි. එනිසා පින්නතනයේසේ උන්මාදයේ හේතු කොටගෙන සිතේ ඇතිවෙච්ච වික්ෂිප්ත බව නිසා Tamanට ඇතිවෙච්ච දරිද්‍රතාවයන්, gedara ප්‍රශ්න, බිරිඳ ස්වාමියා, දරුවෝ, දෙමව්පියෝ, ඥාතීන්, ව්‍යාපාරේ, රැකියාව මේ ආදී ස්වභාවයන් නිසා මනස විකෘති වෙලා, වික්ෂිප්ත වෙලා උන්මාදයේ හේතු හේතු කොටගෙන යම් පිරිස් වනවාසී වුණා ආරණ්‍යක වුණා. ඒ අය මේ ධර්මයේ විග්‍රහ කරගන්නට වීරිය කරනවා. ඒ අයගේ මානසික මට්ටමේ සිට ඒ අයගේ උන්මාදයේ සිට මේ ධම මේ ලෝකයට විග්‍රහ කරන්නට වීරිය කරනවා. පින්නති ඥාතිවරුනි අපි දන්න කතාවක් යුද හමුදාවක පොලිසියක සේවය කරන තාත්තා තමන්ගේ ජීවිත කාලයම ගත කරන්නේ ඒ පොලිසිය යුද හමුදාවේ ඒ ශේෂ්ත්‍රයේ තමයි ජීවත් වෙන්නේ. ඒ ඇත්තන්ට තියෙන්නේ ඒ මානසිකත්වය. ඒ නිසා ඒ අය gedara අතු ගෑවොත් ඒ අයගේ ආයතන වල අතු ගන්නවා වගේ තමයි gedara අතු ගන්නෙ. ගෙදර ඉන්න අයත් ගෙදර අතු ගන්න ඕනේ කොහොමද? ඒ තාත්තා ගෙදර අතු ගන්නවා වගේ පිළිවෙලට ප්‍රසන්නව එක දූවිලි අංශුවක් නැති වෙන්න අතු ගන්න ඕන. ඒ අසාධාරණද? නෑ. ඒ අසාධාරණ නෑ. පන්සලක ජීවත් වෙච්ච පන්සලක හැදුණු වැඩුණු කෙනෙකුට ගිහි ගෙදරකට ඇවිත් ඉන්න එක ලේසි නෑ. ඒ ගිහි ගෙදරට ඇවිත් ඉන්නකොට හරීම නීරසයි. පන්සලට යන්නමයි හිතෙන්නේ. පන්සලට යන්නමයි හිතෙන්නේ. ඒ පන්සලක ගත කරපු ගති ලක්ෂණම තමයි මත වෙන්නේ. පැවිදි වෙලා හිටපු කෙනෙක්ගේ කතාබහ පිරිවෙනක ඉගෙනගත්තු කෙනෙකුගේ කතාබහ දැන් අපි දන්නවා පිරිවෙනක හිටපු පිරිවෙනක ඉගෙනගත්ත පිරිවෙනක උගන්වපු පිරිවෙනේම කාලය ගත කරපු අය හාමුදුරුවන්ට කතා කරන්නේ හාන්දුන්නේ කියලා. හාන්දුරුවනේ කියනවා. කියනවා. එහෙම කියවෙනවා. හාන්නේ කියනවා. කෙටි ව්‍යවහාර ඒ නිතර ගත කරනකොට කතා බහ කරපු වචන පිට වෙනවා. එතකොට ඕනම දිහාවකදී අපිත් එක්ක කතා කරනකොට අපිට අඳුනගන්න පුළුවන් මෙයා පන්සලකවත් හිටියද? පිරිවෙනකද හිටියේ? පිරිවෙනක ඉගෙන ගත්තවද? අපි අහනවා. එයාගේ කටින් වචන පිට වෙනකොටම දකුණේ කෙනෙක් කතා කරනකොට අපි අහන ඔයා දකුණේද? කෑගල්ල පැත්තේ කෙනෙක් කතා කරනකොට අපි අහනවා ඔයා කෑගල්ලේද? ඔයා උඩරටද? අපිට කෙනෙක්ගේ වචන වලින් හැසිරීමෙන් තෝරගන්න පුළුවන්. එයාගේ මානසිකත්වයේ හුරු වෙලා තියෙන්නේ. විරල තීරය ආසන්නව ගත කරන ජීවිත කතා කරනකොට අපි දන්නවා. අන්න ඒ වගේ ඥාතිවර පින්නතනේ මේ උන්මත්තක ස්වභාවයෙන් මේ වික්ෂිප්ත ස්වභාවයෙන් සමාජගත වෙන පුද්ගලයා එහෙම නැත්නම් මේ කියන අපි කතා කරන වනවාසී වන ආරණ්‍ය වාසී වන පුද්ගලයා එයාගේ මේ හිත හැදීම කෙලෙස් නැසීම තණ්හාව දුරු කිරීම මේ කෙලෙස් වලින් මිදින්නට වීරය කරන ක්‍රියා ප්‍රතිපදාවන් වලින් ශක්තිමත් වීම දුර්වල කොටගෙන ඒවැ වලින් මිදලා බණ භාවනාවේ ධර්මයේ කියවීමේ හිත පුරුදු පුහුණු කිරීමේ ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබීමේ ක්‍රියාවලියෙන් මිදීලා දන් වළඳනවා මූණකට සෝදනවා ස්නානය කරනවා මලු පෙත් මං හැමදින්නට වෙනවා විහාරයට යන්න වෙනවා සැතපෙනවා එහෙම නැත්නම් ගිහි වෙස්යෙන් ඒ ටික කරනව, නිදියනව, නැගිටිනව. මේ කටයුතු ටික ක්‍රියාවලිය තුල ඉන්න සාමාන්‍ය ජීවිතයේ ගත කරන පුද්ගලයා මේ සිත මඩින මේ සිත සකස් කරන මේ හිතේ නැගෙන මේ මහා ගිනි ජාලාව මේ රාග ගින්න මේ කෙලස් ගින්න මැඩපවත්තන ක්‍රියාවලියෙන් මිදිලා ගත කරනකොට එයාට මේ උතුම් දහම මේ ශ්‍රේෂ්ඨ නික්ලේශී ආරුත්තමයන් වහන්සේගේ බුදු මුවින් දේශනා කළ පාරිශුද්ධ ධර්මය හසු වෙනවද? හසු වෙන්නේ නැහැ. එයා ගත කළෙත් අර ජීවිතේම ස්වභාවයක් විතරයි. ඒ සොයාගත් විවේකයක් තුළ ගත කළා විතරයි. අවස්ථාවක් ලැබුණාම ධර්මයේ දේශනා කරන්නට පටන් ගත්තාම අර ගත කරන ජීවිතයේදී එහෙම් මෙහෙම් ඇහිච්ච කරුණු එකතු කරලා දානයකදී බුද්ධ වන්දනාවට ගියාම පින්කමකට පිරිතකට බණකට දානයකට යම් විදිහකට සම්බන්ධ වුණාම ඒ ඒ වෙලාවන් වලදී ඇහිච්චේව එකතු කරලා සමාජයට දේශනා කරන්න කතා කරන්න යෙමෙදී ඒ අය තුලින් මතුවෙනවා ඒ අයගේ චිත්ත ස්වභාවයන් ඒ සිතේ වික්ෂිප්ත ස්වභාවයන් මෝඩ බව උන්මාද ස්වභාවය පේන්නට පටන් ගන්නවා ඒ නිසා පුද්ගලයෝ පස්තනික් වනවාසී වෙනවා ආරණ්‍ය වාසී වෙනවා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයින් එක්කෙනයි ශ්‍රේෂ්ඨ ආරණ්‍යකයා වනවාසී පුද්ගලයා බවට පත් වෙන්නේ. එයා තථාගතයන් වහන්සේගේ දහම දැකලා අහලා ප්‍රශංසා සහගත සිතින් ඒ දහම පිළි අරගෙන මේ සංසාර ඕගය තරණය කරන්නට ඕන මේ සංසාර ගමන නතර කරන්නට ඕන මේ ඉපද මෙරි මෙරි යන ගමන නතර කරන්නට ඕන මේ කය මහ දුක් ගොඩක් මේ ඉපදීම මහා දුක් ගොඩක් කියන හිතින් මේ සසර නසන්නට යමු වෙච්ච කෙනා වනවාසී වෙච්ච කෙනා ආරණ්‍ය වාසී වෙච්ච පුද්ගලයා තනත්තා භික්ෂුව මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ වූ ආරණ්‍ය වාසයට පැමිණි වනවාසයට පැමිණි පුද්ගලයා කියලා කෙනා නැත්තං ස්වාමීන් වහන්සේ ගිහියා යම්සේ වේද කෙසේ හෝ මේ උතුම් කල්යාණ ප්‍රතිපදාව තුළ කෙලෙස් නැසීම තුළ ඉන්න පුද්ගලයා තමා සැබෑ වනවාසී පුද්ගලයා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අපට ඒ කෙලෙස් නසන්නට කල්යාණ ප්‍රතිපදාව පිළිවෙත අනුගමනය කරන්නට හුරු වෙච්ච පුද්ගලයෝ මේයි මේයි පෙකෙන් බලා ප්‍රතිරූපයෙන් හඳුනා ගන්නට නොහැකි. ඒ නිසා මේ දේශනාව තුල එක කාරණාවක් යම්සේ සුළුවෙන් හෝ ඔබට අවබෝධ කරන්නට උත්සාහ කළේ. තයිකෝට් කලිසම් ඇඳ පමණින් මහත්මයා වෙන්නේ සර් වෙන්නේ නැත. ඔසරිය ඇඳ පමණින් මණිකේ වන්නේද නැත. නිල ඇඳුම් ඇඳ පමණින් නිලධාරීන් වන්නේද ආරක්ෂකයන් වන්නේද නැත. එන් ඇති මගේ ඥාතිවරුනි. පිටින් පෙනෙන ප්‍රතිරූපයෙන් පුද්ගලයන් පිළිබඳ විශ්වාසය තහවුරු කරන්නට යෑමෙන් මේ සමාජයේ බොහෝ අය අඳුරෙන් අඳුරට පත්වන්නේය. ඒ නිසා ගිහිව රහත් වුණා යයි පෙන්නමින් වාසය කරන ඇත්තෝ ළඟට යන බොහෝසේ ඇත බොහෝසේ ඇත මා රහත් වුණා යයි සමාජයට නිතර නිතර ප්‍රකාශ කරමින් මේ භික්ෂු සංස්ථාවට යම්සේ අපවාද නගන භික්ෂු චරිත නින්දාවට ලක් කරන විවිධ පිරිස් සමහර විට එකට ඉඳලා ඊට පස්සේ දෙකඩ වෙලා අනෙක් පිරිසව විවේචනය කරන රහතුන්ද මෙහි සමාජයේ ඇත හඳුනගන්න පින්නතමි ඒ අයගේ මනසේ ඇති වී ඇති ව්‍යාකූල බව වික්ෂිප්ත බව මොනතරම්ද අරහතන් වහන්සේ නමක් අරහතුන් වහන්සේ නමක් තවත් යම් කිසිවෙක්ව කිසි කවරදාක විවේචනයට පහත් කිරීමට ලක් කරන්නේ නැහැ. නමුත් ඔබට පෙනෙන්නට අහන්නට දකින්නටම ඒවා සිදු වෙනවා. එනිසා මෙසේ හිස මුඩු කළ ආරණ්‍යක පැහැයේ සිවුරු පෙරවන ලද ඒ ආරණ්‍ය වාසී වනවාසී උතුමන් වහන්සේලා පරිහරණය කරන උපාංග භාවිතා කරන එවැනි වත්පිළිවෙත් කරන බව පාත්‍රාවද රැගෙන එවැනි වත්පිළිවෙත් කරන බවට අඟවන එවැනි වචන කතා කරන බොහෝ දෙනා ඇති බවත් භාග්‍යවතුන් වහන්සේ එවැනි පස් දෙනෙකු ඇති බවත් නමුත් දෙනකගෙන් කිරි දොවන ඒ වගේම ඒ කිරි මිදීමටපත් වෙන ඒ වගේ මේවා වෙඬරු බවටපත් වෙන ගිතෙල් බවටපත් වෙන මේ අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයයි සලකන්නේ ඒ දිනකින් දෙවූ කිරි ගිතෙල් වලින් දල්වන ලද පහනක් බවට පත් වීමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ නිසා මේ ශාසනය තුල ඥාතිවර පින්නතනි කෙලෙස් නසන්නට වීරිය කරන තමාගේ දිහා බලලා තමාගේ අඩුපාඩු දුර්වලකම් නසාගෙන තමා මේ සසර දුකින් නිදහස් කරවා අනුන් නිදහස් කරවන්නට වීර්යය කරන සැබෑ ආලෝකයටපත් වෙච්ච උතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ භාවයටපත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මෙසේ දේශනා කරන්නේම එදත් එකල එහෙනම් මෙවෙන්න වුන් සිටිය නිසාමයි එදා බුදුරජාණන් වහන්සේ පැවිදි කරනකොට පැවිදි කිරීමට සුදුසු පුද්ගලයෝද නුසුදුසු අභාවේ පුද්ගලයෝද දේශනා කරන්නේ ඇයි එසේ නුසුදුසු පුද්ගලයෝ සතර දිසාවේ පැවිදි කරවන්නට යෙදුණු නිසාවෙන් ඒ නිසා එසේ භාග්‍යවතුන් වහන්සේ අද වැඩ සිටියානම් නැවත නැවතත් යම් සූත්‍රයක්ද විශේෂ කොට දේශනා කරනවා නැත. කෙසේ වෙතත් මේ දේශනාව තුළ ඔබට යම් අවබෝධයක් ඇති වේවා තථාගතයන් වහන්සේගේ ධම නුවණින් සිහියෙන් දැක උත්තරීතර නිර්වාණ මගටම නැවත නැවතද යොමු වෙමින් අවසන කෙලෙස් සහ මුලින් සිට සසර ඉපදීමක් මරණයක් නැති සදා කාලික සැප ඇති නිර්වාණයම සලසා ගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා උතුම් සද්ධර්ම දේශනාව දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් සලසගත් මේ උතුම් පුණ්‍ය කුසල බලයෙන් ඔබ අප හැම දිනාටම ධර්මය අවබෝධ කර ගැනීමට ධර්මත් ඥාන සම්පත්තියම සැලසෙත්වායි සාදු කියමු. මොරටුව කටුබැද්ද ආශිර්වයන රම්‍ය පෙදසේ අංක 35 ඒ දරණ ලිපිණියේ පදිංචි දයා මංගලිකා බස්නායක පින්වත් පින්නතේ ප්‍රධාන පවුලේ පිරිස උඩුකුඹුරගේ කරුණාදාස සිල්වා පියාණන් ඩෝරා වෙනිෆ්‍රීඩ් ප්‍රනාන්දු මෑණියන් උඩුකුඹුරගේ අනිල් ජයලත් සිල්වා සොයුරා යන අයට උතුම් කොට නිවන අරමුණු කරගනිමින් හසෙනි බස්නායක දියණිය සහ ඉසුරු බස්නායක පුතුණුවන්ට සහ පින්වත් පිරිස හැම දිනාටම ධර්ම අවබෝධය සැනසෙල්ල පිණිස අදිෂ්ඨාන කරමින්ද බණ්ඩාරගම රද්දේගොඩ බටහිර සාමේ නිවසේ පදිංචි WAD පෙරේරා මහතා සහ HMB ශිරෝමි පෙරේරා මහත්මිය පින්වත් දෙපළ දෙපාර්ශවයේම මේ පරලොව ගිය සියලුම මෞදෙමෝපිය ඥාති පිරිසට පුණ්‍යානුමෝදනා කිරීම රණවිරුවන් ඇතුළු සියල්ලන්ටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් එසේම දයා රාජගුරු මහත්මිය වාරිය පුල සිට ජුනි 27 වන දින ජන්මදිනය සමරන දයා රාජගුරු පින්වතියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම අවීශී නිහාරා දියණිය ඇතුළු පිරිසට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය අරමුණු කරගෙන ඒ වගේම ආර්.එස්. පොඩිඅප්පුහාමි පියාණන්ට එච්.ඒ. රස්නෝනා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් එයගේ අරමුණු අතරට එක් කරගෙන ධර්මදේශනාවට එකතු වෙනවා. පිටකෝට්ටේ පදිංචි ජයන්ත පෙරේරා පින්වතුන් සංසාරගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් කඩවත පදිංචි ශිරන්ති පින්නතිය දුලිකා පින්නතිය ගයාන් පුතුණුවන් ඇතුළු පින්වත් පිරිස සියලුම පරලොවගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් 67 වෙනි ජන්මදිනයේ සමරන පීබී විනීතා මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ධර්මාවබෝධයේ පිණිසත් මේ උතුම් වූ ධර්මදේශනාවට එකතු වෙනවා දායකත්වයේ දරන්නට යෙදෙනවා මෙසේ දායකත්වයන් දරන්නට යෙදුණු පින්වත් පිරිසගේ නමින් අරමුණු කරගත් ඥාති පිරිසත් සංසාර ගමනේම සියලු ඥාතීන්ටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මාභිදාන මහා සාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයටත් ඒ වගේම විරුවන් ප්‍රධාන කරගත් සකල ලෝක සත්වයින්ටත් නිවන සාක්ෂාත් වේවා කියන අරමුණෙන් මේ උතුම් පින්කම සිදු කළා අපි ඒ අය නිවනින් සැනසෙත්වායි සාදුනාද පවත්තුමු එසේ සත්පුරුෂ සක්‍ර දේවතාවුන් ප්‍රධාන කරගත් සතරවරම් දෙවියන් ඇතුළු ඉෂ්ඨකාමී අධිග්‍රහිත සමස්ත දෙවියන්ට මේ පිනත් වේවා සියලු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිර්වාණ ධාතුවෙන් නිවි සනසෙත්වායි සාදුනාද පවත්තුමු එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා සාදු සාදු සාදු මෙසේ මේ උතුම් පින්කමට එකතු වුණු පිරිස අතරේ ජන්මදිනය සමරන ඒ වගේම තමන්ගේ ජීවිත දහමත් එක්ක එකතු කරගෙන විවිධ කටයුතු වල යෙදෙමින් සිටින මේ හැම දිනකටම නිවනින් සැනසෙන්නට මේ ගත කරන ජීවිතේ කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ලැබේවා උතුම් ධර්ම ඥානය සැලසීම කෙලවර අපට නිවනම සාක්ෂාත් වෙත්වායි සාදු කියන්ට අභිවාදන සීලිස නිච්ඡං බුද්ධා පචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං